එහි අපේ මෑණිවරුන්ගෙන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් තුන්වෙනි වතාවට ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ඊයේ පෙරදා කළ පරිදි කරමු ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඒ අතර වාරේ වෙන අවශ්‍ය කෙනෙකුට ඒ ප්‍රශ්න ප්‍රකාශන කරුණාවෙන් ඉදිරිපත් කරන්න කියන ආරාධනාවත් ඇතුව ලිඛිත ප්‍රශ්න ඉදිරිමේ කෘත්‍යයට අපි ආරාධනා කරමු රජී මහත්තයාට එකින් එක සභාගත කරන්නයි කියලා. අවසරයි පහඳුරන්නේ ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී තරමක් උස්සස්තුනක වාඩි වොහොත් පමණක් සිත මූල කර්මස්ථානයේ හොඳින් පීටුවා ගත හැකිය. හුස්ම රැල්ල නොදැනීමයි. එවිට පෙනහළුවල උස් පාත් වීම දැනේ. එයත් නොදැනී යන විට සිත දිහා සෑහෙන වේලාවක් බලා සිටිය හැක. සිතවිලි ඒමත් අඩුයි. බාහිරින් එන අරමුණු කිසිවක් මෙනෙහි කරන්නේ නැත. නමුත් මගේ දනිස්වල වේදනාව ඉවසින් නොහැකි. එබැවින් මට නිතරම ඉරියව් මාරු කරන්න සිදුවේ. ගරු ස්වාමින් වහන්සේ වේදනාව මෙනෙහි කරන අයුරු මාහට අනුකම්පාවෙන් පහදා දෙන මෙන් බගෑපත්ව ඉල්ලා සිටිමි. වහන්සේට නිදුක් නිරෝගී වී අජරාමර නිවන් සුවම අත්වේවා. ඉතින් මටත් මං කැමති ඒ වේදනාව වෙන්නේ ඉස්සලා අරමුණ මෙනේ කරනකොට මොනද වැටුනේ කියන කාරණාව ටිකක් හරි බෙදා හදාගත්තොත් විතරයි මට පුළුවන් වෙන්නේ ඉදිරියට උපදෙස් දෙන්න. ඉතින් ඒක පිළිබඳව එක්ක උනන්දුවක් නැතිකම එහෙම නැත්නම් ඒක නොතකන ගතිය එහෙම නැත්නම් ඒක බලන්නේ නැති ගතිය තියෙනකොට ඊගාවට වේදනාන ප්‍රශ්න පිළිබඳ උපදෙස් දීමට මම ටිකක් පැකිලෙනවා. ඒ නිසා මම කැමැති මේ ප්‍රශ්න කරුගේ මේ උස්සසුනක හරි ඉඳගෙන ආස්වාද ප්‍රසවාසය කරනකොට කොහොමද මේ ආස්වාද ප්‍රසවාස දෙක මෙනෙහි කරන්නේ කොහොමද ඒකේ වටහා ගැනීම කොහොමද ඒකේ අත්දැකීම කියන ටික නැතුව ඉදිරියට යන්න තවදුරටත් උපදෙස් දෙන්න අමාරුයි. කැමති නම් ඒ තමන් අත්දැකපු ටික සභාගත කරන්න ඒක කාටත් වගේ Tamanටත් කාටත් උදව්වක් වෙයි කියලා මං ඉල්ලා හිටුණා නැත්තම් ඒ ප්‍රශ්නේ නොසලකා හරින්න සිද්ධ වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව කරගෙන යාමේදී උදරයේ ඉහළ කොටසේ හුස්ම රැල්ල මුහුදු රැල්ලක්සේ දැනුනි. තවදුරටත් භාවනාව කිරීමේදී එම ස්ථානයේ නාඩි වැටීමක්සේ දැනුනි. සිතවිලි අදහස් පහළ කරයි. එම සිතවිලි දෙස බලා සිටියා. ආවග්ගය වශයෙන් වෙනස් කළා. නාසයෙන් හුස්ම රැල්ල ඇතුළු වී උදර කුහරේ උඩ කොටසේ ගැටීමක් සිවන ලෙස දිගටම භාවනාව කරගෙන යාමේදී කකුල් වල වේදනාව තදින් දැනුණා. කිරීමට සිදු වුණා. දිගට වැඩි වේදනාවක් එක දිගට වැඩි වේලාවක් භාවනාවේ යෙදීමට නොහැකි වුණා. නැවතත් පාඩංක භාවනාව කරගෙන යන විට උදර කුහරේ නාඩි වැටීමක් ලෙස දැනුණා. හුස්ම රැල්ල නාසයෙන් ඇතුළු වන බව දැනුණා. උරපත්ත දිගේ වෙන්නේ නැති ස්වාමීන් වහන්සේ උරපත්ත දිගේ සහ එන බව දැනුණා මේ ලෙස බලාගෙන දිගටම භාවනාව කරන විට සිතවිලි එම නතර වුණා කකුල් රිදීමත් නතර වුණා පරයන්කේ පෑයක් පමණ එක දිගට භාවනාව කරගෙන යාමට පුළුවන් වුණා මගේ වම් මැසෙන් කඳුළු ගලන්න පටන් ගත්තා ඒ බාධකයක් යයි නොසිතා භාවනාවේ යෙදුණා මට සතුටක් දැනුණා මේ වෙනස ගැන පැහැදිලි කර දෙන මෙන් අනුකම්පාවෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය තැන්තර මෙතන වෙනස්කම් ගොඩක් ගැන කතා කරනවා. අපි ඉස්සෙල්ලා කල්තප ප්‍රශ්නත් එක බලනකොට වේදනාවක් ඇවිල්ලා වේදනාව ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. කඳුළු ඇවිල්ලා තියෙනවා. ඒකත් ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. අරමුණ ගැන යම් යම් විස්තර දීලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි මේ නන්නාඳුන කෙනෙක් අඳුන ගන්නවා වගේ ආස්වාද ප්‍රසවාසය අඳුරගන්නේ ඒ අඳුරගන්න ඒකේ ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න ඒකේ එළියෙන් නැත්නම් ඒ කලෙලිය යටතේ වේදනා හිතවිලි සද්ද ටික ටික ටික ටික හුරු වෙන්න පටන් ගන්නවා. ඒ ඒ සතියෙම ඉතින් එතකන් ඒ ඔක්කොම බාධා වගේ තමයි පේන්නේ. නමුතර මූල කර්මස්ථානේ නැත්නම් ආස්වාද ප්‍රසවාසය ගත්තොත් මූල කර්මස්ථාන විදිහට ඒකත් එක්ක හොඳට කිට් වෙලා සමීප වෙලා ආස්වාස් ප්‍රසවාසයේ සතිය හොඳට දිනු කරොත් ඊටු සීලුම දේ කරන්න සීලුම දේ සම්බන්ධයෙන් මොකද්ද කරන්න ඕන කියන එක වැටහෙනවා. මූලිකවම මේ මූල කර්මස්ථානයේ හරියට මෙනෙහි කරන්න දන්නේ නැත්නම් ඒක අත්දකින් නැත්නම් මෙනෙහි කරලා අත්දකලා ඒක වාර්තා කරගන්න බැරි නම් දෙවෙනි දේවල් ගැන වැඩිපුර කරන්න තරම් තාම වෙලාමදි. එතකොට පුළු පුළුවන් විදිහට නැවත නැවත හිත යොදලා ඒ මූල කර්මත්තන් හොඳට සමීපව බලනද ඒ බලන කොට ලැබෙන සත්‍ය ආලෝකයෙන් භාවනා ඉතුරු ප්‍රශ්න තීරම විසඳෙනවා. ඒක නිසා ඒ ඉඳගත් ගමන්ම නැත්නම් මුදුන්පත් වෙච්ච ගමන්ම ඒ මූල කර්මස්ථානයේ විස්තර උකහා ගන්න සමීපව බලන්න උත්සන්නව බලන්න වැඩි වෙලා දිකට බලන්න මේ ටික තමයි භාවනාවේ අමාරුම හරිය මේ ටික තාම තේරුම් ගන්න නැත්නම් ඉදිරි පාඩම් පන්ති කරන්න කරන්න පටලයි. ඉතින් හැමදාම මතක තියාගෙන ඉන්නේ මූල කර්මස්ථානය පිළිබඳ විස්තර විභාගේ. හරියට විස්තර කළොත් පමණයි ඉතුරු අරමුණු බාහිර කියලා ගන්න දේවල් ද්විතීයි අරමුණු සියල්ලම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එව්වා බාධා විදියට තේරෙන්න හේතුව මේ මූල කර්මස්ථානේ හරියට මෙනෙහි කරගන්න නැතිකම. මූල කර්මස්ථානට හරියට ආද වෙලා යාළු වෙන්නේ නැති එක යාළු වෙලා බලන්න ඒක ප්‍රමුඛ ස්ථානයේ දීලා ඒකට ලොකු පෙරලි රාශියක් වෙන්න පටන් ගන්නවා. මූල කර්මස්ථානෙත් පෙරලි සිද්ධ වෙනවා. අනික් කර්මුණත් පෙරලි සිද්ධ වෙනවා. ඒ හරහා දිගටම සතිය අකණ්ඩ භාවයක් අත්දක ගන්න පුළුවන්. ඒක තමයි සෞඛ්‍ය සම්පන්න වර්ධනය. ඉතින් අර දෙවෙනි ඔය කියූප එකේ ඉච්චර වෙනස මොකද්ද කියන ප්‍රශ්න විතරයි තේරෙන්නේ නැත්තේ. මේ මේ විදියට අරමුණත් එක්ක කිට් වෙන්න පටන් ගත්තට පස්සේ ඔය බාහිර අරමුණු මොන පාඩම ගන්නන්න ගියත් මොන කරදරේ කරන්න ගියත් ඒක එච්චර ලොක් කරගන්න නැතුව ඒ අල්ලපනල්ලේ හැකිතාක් මූල කර්මත්තානත් එක්ක සමීපස්ත සතියක් අඛණ්ඩ සතියක් කැඩිච්ච බින්දිච්ච නැති සතිය පවත්තන එක තමයි එතකොට ඔයරත් වැඩි වෙනස්කම් වෙන්න ඉඩ තියෙනවා. එතකොට තමයි ලොකු විශ්වාසිකුත් පහළ වෙනවා. කොයි දේ වෙනස් වුණත් සතිය අඛණ්ඩව යනවා. ඒ නිසා ඒ වෙනස්කම දැකීමට තමයි සරුවචනanse අපි මෙහෙවන්නේ දෙන්නේ. ඒවට බාධා කරගන්න නැතුව හිත සලා ගන්න නැතුව දුක් කරදර ගන්න නැතුව ඉදිරියට අනේකයි කරන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව පැය භාගයක් පමණ කරන විට සිතුවිලි වෙනස් වෙමින් ගියද නැවත ඉක්මනින් සක්මනට සිත ගැනීමට හැකි විය. සක්මන් භාවනාව අවසන් වනවත් සමගම පරයන්කයට පැමිණි විට ආනාපාන භාවනාව තරමක් දුරට කරගත හැකි විය. එවිට එක් වේලාවකදී හුස්ම ගැන කිසිම දැනීමක් නැති වී ගොස් කුඩා එළියක් වරාණතු වෙලා ආලෝකයක් දුටිමි. මිනිත්තු ගණනකදී ඒ ක්‍රමයෙන් නැති වී ගොස් නැවත මම භාවනාවේ වාඩි වී සිටිනා බව දැනුනි. මම දිගටම භාවනාවේ යෙදී සිටියත් වෙනස් සිතිවිලි කරා සිත ගමන් කරයි. එහෙත් නැවත සිහිලවා භාවනාවට යොමු විය හැකි විය. එක දිගට එක දිගට මිනිත්තු 45ක් පමණ ගතවන විට භාවනාව වෙනස් කළ යුතුයයි දැනේ. එසේ දැනුණාට පසුව ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි සිත එකඟ කළ නොහැකි විය. එවිට මා කල යුත්තේ කුමක්දයි පහදා දෙන මෙන් ඊට යටහත් පහත්ව කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවා. එතන වෙනකොට ඒ කියන්නේ භාවනාව ගෙනියන්න බෑ. එතකොට මොකද්ද මූණ දීලා තියෙන්නේ? මොකද්ද අරමුණු වෙලා තියෙන්නේ කියන ඒ අවධාන විස්තර ටික අවශ්‍යයි. හුඟක් වෙලාවට වෙන්නේ අරමුණක් නැතිකමක්වත් මොනක්වත් නෙවෙයි. ඒ පාළු ගතියක්, ඒකාකාරී ගතියක්, තනිකමක්. ඒ එන එකේ ප්‍රධාන પરමාර්ථය තමයි තමන් භාවනෙන් විසි කළා දාන එක. ඉතින් ඒ විසි වුණොත් මාර්ගපාක්ෂික වෙනවා. ඒ නිසා මොකාද ආවේ කම්මැලිකමද, නීරසකමද, ඒකාකාරීකමද කියලා ඒ මතු කරන ඒ හොල්මන ඒ බය වෙච්ච කාරණාව සතිය කඩාගත්ත කාරණා නැත්නම් පරියන්ගෙන් නැගිටපු කාරණාව නැත්නම් භාවනාව නැතරචි කාරණාව සඳහන් කරන්නේ නැති වුණොත් හරි අමාරුයි උත්තර දෙන්න. හැබැයි පොදුවේ කියන්න පුළුවන් ඒ මොකකින් නමුත් මේ ඉදිරියට යන භාවනාව කඩන්නයි හදන්නේ. ඉතින් Taman දැනගන්න ඕනේ ඒ දෙනකොට පෙරක දොරුකම් කාලා පරියන්ගෙන් පිට වෙලා සතිය කඩාගෙන හැමදාම මායයට උල්පන්දම් දෙනවද නැත්නම් මේ මොකෙන්ද මම මේ නැගිටින්නේ ඊට පස්සේ නැගිටට පස්සේ ඒ බාධාව දිගටම තිබුණද මෙන්න මේ තොරතුරු ටික යෝගාවචරයෙන් කියවෙනවා මිසක කාටවත් හිතා ගන්න බෑ ඒ ටික ලියවිලා නැහැ මෙතන ඒ නිසා අනිත් දවසේ දැන් ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි අනිත් දවසේ මතක තියාගෙන ඉන්න ඒ තොරතුරු ඉදිරිපත් කරේ නැතුව දෙවන්නේකට sannivedana වෙන්නේ මොකද උනේ කියලා කෙසේ නමුත් මොන්නම ක්‍රමයකින් හරි අපි ඉන්නේ පඩියංකෙන් ගල්ලා විසිකලා දාන්න හදනවා. අපිට කරන්න තියෙන්නේ නැත්නම් යෝගාවචරයට කරන්න තියෙන්නේ ඒ බව දැනගෙන මේ කරන මේ මල්ලෙන් ගැහිලි එහෙනම් මේ මායාවල් තීරුම් ගන්න මේක කාගෙන යන්න උත්සාහ කරන්නේ නැතුව මේකට වෙනම උපක්‍රම ඇති මේකට වෙනම භාවනා ක්‍රම ඇති කියලා හිතන්න ගත්තොත් වැටෙනවා හිතේ ඉදිරියටම යන්න තියෙන්නේ මෙයා මාව වටන්න හදනවා මම වට ගන්නෑ. එහෙම නැත්තම් මොකක් නිසාද මම නැගිටින්නේ කියලා මම දැනගන්නවා කිව්වොත් ඒක ලොකු තොරතුරක් වෙනවා තමන්ගේ චරිත ලක්ෂණේ තේරුම් ගන්නත් ඊ ගාවට ගත යුතු ක්‍රියාමාර්ගෙ මතක් කරගන්න. ඒ නිසා විනාඩි 45ක් ගියාම මොන වගේ මානසික තත්වයක්ද මොකද්ද අරමුණු උනේ කියන එක දනු දනු දෙනවා නම් මේ ඍජු තොරතුරක් අමන ඍජු උත්තරයක් දෙන්න පුළුවන්. නිසා ඒ ප්‍රශ්න කරුවෙත් මම ඇල්ලා හිටිනවා මොන වගේ දෙයක් නිසාද නැගිටින්න උනේ කියන එක තීරුම් කරලා දෙනවන එක සභාවට තොරතුරක් වෙයි. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාවේදී වෙනදා මෙන් නාසය වටා වේදනාව දැනෙන්නේ ඔබ වහන්සේගේ උපදෙස් අනුව එය වැඩි වෙනවාද අඩු වෙනවාදයි නිරීක්ෂණය කළෙමි. මුළු භාවනාව අවසන් වන තෙක්ම මුළු මුහුණ පුරාම වේදනාව දරණු ලෙසම දැනුනේ. වෙනදා වේදනාව ගැන වැඩි තැකීමක් නැතිව ඒ යන්න ඉඩ හරින නිසා එවැනි වේදනාවක් නොදැන්නිනි. මේ අනුව වේදනාව ඕනෑවට වඩා නිරීක්ෂණය කිරීම බාධාවට සමාවෙන්න භාවනාවට බාධකයක්ද? ස්වාමින් වහන්සේට සුවසේ නිවන් සුවත් විඳිමින් දිගු කාලයක් නිරෝගීව සිටමින් මේ සේවාව කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි. ඒක නිසා හුඟක් වෙලාට කියන්නේ වේදනාවට වේදනාවට මල් මාල දෙමිල්ලක් වේදනාවට සාදර වීමක් තමයි මූල කර්මත්තේ ආමද කරලා වේදනාව පැත්තට හැරුණොත්. එනිසා වේදනාව වෙනවා තමයි වේදනාව බාධා කරනවා තමයි. නමුත් උත්සාහ කරන්න ඕනේ මේ මූණ වටේ මේ වේදනාව තියේදී හුස්ම සිද්ධ වෙනවනේ මට මේ හුස්ම දිහා මේ වේදනාව හරහා වේදනාව තියේදී බලන්න පුළුවන් හැකියාව තියනවද කියලා බැලුවොත් තමන්ට වරින් වර දැනගන්න පුළුවන් වෙයි වේදනාව මාරාන්තික වේදනාවක්වත් නොදැරිය හැකි වේදනාවකුත් නෙවෙයි ඒක තියෙද්දි නැවත මූල කර්මස්ථානට යන්න පුළුවන්. ඒ ක්‍රමයට තමයි අපි වේදනාවට මුල් තැන දෙන්නේ නැතුව මූල කර්මස්ථානට සතිය මුල් තැන දීම පුරුදු වෙන්නේ. අන්න මේ පුංචි උපදේශය ක්‍රියාත්මක වෙලා නැහැ මතක් වෙලා නැහැ. නිසා වේදනාවක් ආවක් පළියට ඒකත් එක්ක උරුට් වෙන්න යන්න එපා, ඔට්ටු වෙන්න යන්න එපා. ඒක යම් ප්‍රමාණයකට හදාරන ගමන්, ඒක යම් ප්‍රමාණයකට ඇසුරු කරන ගමන් බලන්න මේ අතරපාරදී මට මූල කර්මත්තාන්ට යන්න පුළුවන්. එතකොට තමයි තේරෙයි වාසිදායක தത്വෙට භවනා හරව ගන්න පුළුවන් කියන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී කය මෙතන යනුවෙන් තාවුරු කරගත් පසු ඉබේටම වාගේ හුස්ම රැල්ල කෙරෙහි සිත යයි. එවිට ආශ්වාස ප්‍රශ්වාස දෙක බලමින් පය භාගයක් පමණ සිටි විට ආශ්වාස රැල්ල ලෙස ගමන් කරනු දුටිමි. ඉන්පසු ආශ්වාස ගන්නා හුස්ම උඩහට ගලන දෙපාරක්සේ ඉරක් වැනි රේඛාවක් දිගේ යනවා දැනුනි. එය ඉහළට යනවා පමණි. ප්‍රශ්වාසය ගැන කිසිම වෙනසක් මුල සිටම නොදිටිමි. මෙහි යාපත් හෝ අයාපත් තත්ත්වයක් ඇද්ද? දැයි ඊට කන්නායෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඊයේ සවස ඔබ වහන්සේගේ ධර්ම දේශනාව මා උදෙසාම දේශනා කරන ලද්දක්සේ මට හැඟුණි. ඔබ වහන්සේගේ මේ පරාර්ථ චර්යාවේ කුසල කර්මෙන් මේ භවයේදීම ඔබ වහන්සේට නිර්වාණ සාක්ෂාත් වේවා. මේකේ උත්සාහයක් කරලා තියෙනවා ආශ්‍රව ප්‍රසව දෙක විස්තර කරන්න හැබැයි පැය භාගයක් විතර භාවනා කරුවයි කියලා පුංචි වාක්‍ය දෙකක් විතරයි තියෙන්නේ. ඒක නිසා හැකිතාක් ආශ්වාසයේ එක පැතිකඩක් නෙවෙයි හැකිතාක් අංගපසංග ව්‍යංජන අනු ව්‍යංජන ඔක්කොම විස්තර හොයන්න ගත්තොත් මෙතන ලිහිත කර්මන්නේ වෙයි. එතකොට ප්‍රසවාසය නොපෙනුනත් නොදැනුනත් නොතේරුනත් එන එන ආස්වාසිය දකින්නවා කියන මේ අවස්ථාව උපරිම ප්‍රයෝජන ගන්න ලාස්ති වුණොත් හිත උනන්දු කෙරුවොත් ওই කියන ප්‍රශ්නේ නැහැ. මේකෙදී බැලලා කියලා කියනකොට වදෙන් පොරෙන් බේරෙන්න ආස්වාසිය ගැන මොකද්දෝ තොරතුරු ටිකක් දෙනවා. ඒතර ප්‍රසවාසයේ තොරතුරු නැති බව ප්‍රශ්නයක් කරගන්නවා. මේ දෙකම අවශ්‍ය දේවල් නෙවෙයි. ලැබෙන ලැබෙන හැම ආස්වාසයකම ලැබෙනවා නම් ඉදිරිපත් වෙනවා නම් පුළුවන් තරම් තොරතුරු හොයන්න. ප්‍රසවාසයේ නොලැබෙන බව මතක් වුණාට දැනගත්තර කමන්නේ මොකද ලැබෙන ලැබෙන ආශ්වාසයේ බලනවා නම් හිත කර්මන්නේ වෙනවා. ඒ නිසා මේක බාධාවක් නෙවෙයි බාධාවක් කරගත්තේ නැත්තම් හිත කරදර ගත්තේ නැත්තම් මේට වැඩිය මේ මෙනෙහි කිරීම සහ අරමුණ අනුව අත්දැකීම වත් විඳින දේ ඒ වගේ ගති ලකුණු මේ විට වෙඩි උකහා ගන්න හිත උනන්දු කරගෙන ලෑස්ති වෙලා යන එකයි තියෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ භාවනාවේදී සුළු වේලාවකට පසු කොන්ද මුහුණ දෙපතුල් ඇතුළු මුළු ඇඟම එකම වේදනා ගුලියක් බවට අදපත් විය. ඊයේ ඔබ වහන්සේගේ දේශනය සම්මස් ඇට මිදුණු නහර පසාරු කරගෙන කයට කාවැදුණු නිසා දෝ නොදනිමි. මූලික කර්මස්ථානයේ සිත තබා ගැනීමටද අපහසු තරම්. වේදනාව දරුණු විය. එවැනි වේලාවකදී ඉරියව් මාරු කරන්නද තවදුරටත් වීරයෙන් උත්සාහය පවත්වන්නද ඔබ වහන්සේට නිදුක් නිරෝගී නිවන් සැපම ලැබේවා මේකෙදි තියෙන අය දුර්ලභම මුලින්ම පොඩ්ඩක්වත් මූල කර්මස්ථාන ගැන වචනයක්වත් කියන්නේ සඳහනක්වත් නැහැ මේ මෙතන තියෙන මේ මායාව පොඩ්ඩක් බලන්න මේ පිටික වෙලාවට පස්සේ වේදනාව ආවා ඒක නම් දෙනවා සම්පූර්ණ විතර සහිතව අර මූල කර්මස්ථානේ මොකද්ද කියලා හවෝ ඒකේ මෙච්චරක් මම දැක්කා කියන විස්තරවත් නැතුව භාවනා වෙන්න පුළුවන් එක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් Taman ඒ ලැබෙන ටිකේදී හරි පොඩ්ඩකට හරි ආස්වාද ප්‍රසවාසය අසුරු කරා නම් ඒ තොරතුරු ටික ගන්න නැතුව අර වැරදිච්ච දේවල් පෙරදිච්ච දේවල් ගැන විස්තර කතා කරනවා කියලා කියන්නේ සූදානම් මනසක් නැහැ. භාවනාවට ලෑස්ති මනසක් නැහැ. මේ ඔක්කොම අල්ලපනල්ලාස්සේ තමයි අපිට එකක් දෙකක් ආස්වාද ප්‍රසවාස දකින්න හම්බ වෙන්නේ. දැකපු වෙලාවෙම ඒකේ තොරතුරු හොඳ විස්තර සහිතව ගත්තොත් පුරුදු වුණොත් හිත හදාගත්තොත් මේ වේදනාව කාට පස්සේ මේක දවන වේදනාවක්ද තවන වේදනාවක්ද අනින වේදනාවක්ද කපන පුච්චන වේදනාවක්ද කියලා වේදනාවෙත් ලකුණු බලાવી. දැන් මේක බලලා තින්නේ බිල් දිහා බලනවා වගේ ගෝණි බිල්ලෙක් යකෙක් ප්‍රේතෙක් දිහා බලනවා වගේ. ඉතින් ওই විදිහටම වෙන්න තිය ආනපන දිහත් බලන්න නැත්තේ. ඉතින් ඒක නෙවෙයි යෝගාවචරය කියන්නේ. යෝගාවචරය කියන්නේ තමන් මතුවෙන හැටියට මේක දකින එක නිසා හොඳට මේ වේදනාව එන්නේ ඉස්සලා හම්බෙන අර පුංචි ඉඩ පහසුවේ අල්ලපනල්ලේ හොඳට ආස්වාද ප්‍රසවාස තේරුම් අරගෙන ඒකෙන් හිත Java කබාගෙන තිබ්බනම් සත්‍යමත් වෙලා තිබුණා නම් වේදනාව අඩු වෙන එකක් නෑ. නමුත් වේදනාව පිළිබඳව ඔටේට විස්තර දෙන්න පුළුවන් වෙයි. මේ වගේ වේදනාවක් ආවොත් ඇඟෙන් අහන්න මොකද්ද කරන්න ඕන කියලා. එයා කියාවි මෙන්න මේකව ඉල්ලන්නේ කියලා. ඒ ඒ වෙලාවට මේ සංසාරය පුරා පුරුදු කරපු ඥානයක් හැම කෙනෙකුගේම ශරීරේ තියෙනවා. මේ නලියලා මොකද්ද ඉල්ලන්නේ? ඒක දීලා බලන්න. ඔබ කකුල දිගාරින්න කියනවා හරි ඕන්න දිගාරපන්. දිගාරලා ඉවරනට පස්සේ වේදනාව තුනුනට පස්සේ ආය ආනාපානට තියන්න. හැබැයි ඒ ආනාපාන ගියා කියන්න යන්න බෑ. එතකොට බලන්න අඩු ගන්න මේ මතු කරගත්ත ආස්වාස් ප්‍රසවාසයේ ස්වභාවික ලක්ෂණ මොනවද? අත්දැකීම මොකද්ද කියලා. එහෙම නැත්නම් හැමදාම කනපින්දමක් විතරයි. හැමදාම වැරදිච්චව ගැන කතා කරන එක විතරයි. ඉතින් මේ අර ලදලද වෙලාවේ හරි ආනාපානෙත් ඇසුරු කළොත් ඔය අල්ලබනනේ තමන්ගේ ප්‍රතිශක්තිය වැඩි. මේ දැකලා තියෙන විදිහට නම් ඒ ඒ කියන කාරණාවට තාම හිත ආකල්පමේ වෙනසක් වෙලා නැහැ. නමුත් ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඒ සඳහායි මම මේ කතා කරන්නේ. කරුණාකරලා මේ වේදනාවත් ASCII තමයි අපිට බලන්න වෙන්නේ. ඒ නිසා ඒ අතරපැද අල්ලපනල්ලේ හම්බෙන ආනාපානයේ අතහැරලා නොසලකා හිටියොත් මේ කරදර ගැන විතරයි කතා කරන්නේ. ඒ නිසා සලකන්න මූල කර්මස්ථාන මූලිකත්වයේ දීලා එතකොට ඔය හරහා ඔయిత වැඩිය අවස්ථාවල් පැනෙන්න දැක ගන්න පුළුවන් වෙයි සත්‍ය පිහිටව ගන්න. ගරු ස්වාමීන් වහන්සේ සීලක් සමාදන් වී සිටින අවස්ථාවලදී පවා අන් කෙනෙකුගේ වැරැද්දක් අතපසු වීමක් දුටු විට මාගේ සිත ද්වේෂගත වේ. බොහෝ විට එවැනි අවස්ථාවලදී මම තරම් ඔවුන් දන්නේ නැත වැනි මානසික හැඟීමක් මට ඇතිවේ. වරන් ඇතුලේ සමහර විට එවැනි අවස්ථාවලදී ඔවුන්ට වඩා මම වැරදි තීරණයක සිටිනවා විය හැකි වුවද මෙසේ මෙවැනි සිතුවිලි ඇතිවේ. සමහර විට භාවනාවට පරයන්කෙන් වාඩි වී සිටින විටදී පවා මෙවැනි කෙනෙකුගෙන් සිදු අතපසුවීමක් හිතට ඇතුල් වී කරදර කරයි. අනුන්ගේ දේවල් මගේ කර ගැනීම වැරදි බව දැනගත්තත් එයින් මිදීමට උත්සාහ කළත් සමහර විට එය සාර්ථක නොවේ. මගේ සිතින් සිතේ ඇති ද්වේෂය සහ මාන්නය අනුන්ගේ දොස් දැකීම යන වැරදි නිවැරදි කර ගැනීමට ප්‍රායෝගික උපදෙසක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට මේ ගෞතම බුදු ශාසනයේදීම නිවන අවබෝධය ලැබේවා. තෙරුවන් සරණයි. මේ වගේ තිය අසාධ්‍ය ලෙඩක් තියෙන කෙනෙකුට නිතර මේක වද දෙන කෙනෙකුට හොඳට බලන්න පුළුවන්. මම දැන් මෙතන කියලා ඉන්න චිත්තක්ෂණය කිසිම द्वේෂයක් නැහැ. මේ ආස්වාසිය ආස්වාසිය කියලා දැනගන්න චිත්තක්ෂණය කිසිම द्वේෂයක් නැහැ. ඉතින් මේ තරම් ලේසි උත්තරයක් තියේදී නිරා නොමිල ලැබිච්ච උත්තරයක් තියේදී ඒ ගැන වචනයක්වත් කතා නොකර මේ द्वේෂය ගැනමයි කතා කරන්නේ. ද්වේෂය ගැනමයි කතා කරන්නේ. ලද්දා වඩන් ද්වේෂය ගැනමයි කතා කරන්නේ. මේ වැනි කෙනෙකුට අත්දකින්න බැරිද? මේ පහසුවෙන් වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නකොට මට මොනවද දැනුනේ කියලා දැනුනොත් ඒක ප්‍රකාශ කළොත් ඒක විසද කරලා බලන්න බුණා ඒකේ ද්වේෂය නෑ ඒක 100ට 100ක් විශ්වාසයි ආස්වාස වෙලා ආස්වාසේ දකින්න වෙලාවේ ද්වේෂය නෑ ඉතින් ඒ විදිහට අර සාධනීය පැත්ත තියේදී ඒ සාධන පැත්ත නොතකා මේක ලොකු නිරීක්ෂණයක් තමයි මම තරහ යන කෙනෙක් මට අනුන්ගේ සීල පිළිබඳවත් මම පව් කර ගන්නවා අනුන්ගේ අත්තර දිනුනොත් මම පව් කර ගන්න එක දුරු කළ යුතුයි. ඒක දුරු කරන්න වෙන ක්‍රමයක් නැහැ. හිත පුරවන්න ඕනේ මධ්‍යස්ථ දෙකකින්. මධ්‍යස්ථ දෙකකින් පුරවන්නේ නැතුව මේක අයින් වෙන්නේ නැහැ. දැන් මේ කරලා තියෙන්නේ ආය ද්වේෂයෙන් පොහොර දාන. නිසා මතක තියාගන්න එහෙම කෙනෙකුට බොහොම ඉක්මනට තේරුම් ගන්න පුළුවන් එක චිත්තක්ෂණයක් වර්තමාන තිබුත් එක චිත්තක්ෂණයෙන් ද්වේෂයෙන් තොරයි. චිත්තක්ෂණ දෙකක් වර්තමාන හිත තියාගෙන චිත්තක්ෂණ දෙකක් ද්වේෂයෙන් තොරයි. චිත්තක්ෂණ තුනක් තියාන ප්‍රාණ තුනක් තොරයි. එක තප්පරේට එක චිත්තක්ෂණේ ගානේ ගත්තත් විනාඩියක් තියාගෙන ඉන්න ප්‍රොත් චිත්තක්ෂණ 60ක් බේරුවා. විනාඩි 5ක් තියාගෙන චිත්තක්ෂණ 300ක් බේරුවා කියලා ඒ බුරුම ස්වාමීන් වහන්සේ ගණන් කරලා පෙන්නනවා මේ තරම්වත් අංක අංක ගණිතය දන්නේ නැද්ද කියලා. මේ තරම්වත් ගණන් ඉලක්කම් තේරෙන්නේ නැද්ද? මෙච්චර ලේසියට මේ ඉබේම द्वේෂයට අදින හිත ගොඩ දා ගන්න පුළුවන් නම් ඒ උපක්‍රමය ගැන තකන් නැතුව මේ द्वේෂය ගැන කතා කරනවායි කියලා කියන්නේ द्वේෂයට පොහොර දෙමිල්ලක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ද්වේෂයට ආහාර දීම. ඒ නිසා මේ පහසු ක්‍රමයක් පෙන්ලයි මේ අපි ද්වේෂයේ නව අවගුණ කතා කරන නිසා මේ පහසු ක්‍රමය තමයි මේ ප්‍රශ්නෙට තියෙන උත්තරේ හැකිතාක් දුරට හිත මම දැන් මෙතන කියන වර්තමානයේ පවත්තන්න ඒක බැරි නම් විතරක් නැවත නැවත ප්‍රශ්න අහුවට කමන්නේ ලිඛිත ප්‍රශ්න අවසාන ප්‍රශ්නය ගෞණ්‍ය ස්වාමින් වහන්සේගෙන් අවසරයි ආනාපාන සතිය වැඩිීමේදී දිග හුස්ම රැල්ල දිග ලෙසට නාසයේ මැද දක්වා ගමන් කර ප්‍රාශ්වාසයේදී ගැළඹෙමින් වාගේ පපු පෙදෙස දක්වා ගමන් කරමින් පැවතින මෙසේ ටික වේලාවකදී හුස්ම සංසිඳන විලාශයන් හට හටගෙන සමාධි සුවයක් ඇතිවිය. මේ අවස්ථාවේදී මුලින්ම චෛත්‍යක ස්වરૂපයෙන් පෙනී ගොස් සැනින් නැති වී ආලෝක ධාරා දෙකක් වීදී යාමෙන් මෙන් විය. ඒ සමගම හුස්ම වැටීම සිදුවිය. මම එම අවස්ථා ගණන් ගත්තේ නැත. ඉන්න විදිහටම සිත පැවැත්වුවෙමි. මෙහිදී ධානාගත වීමක් කළ යුතුද නැද්ද කියා අනුකම්පාවෙන් ඔබ වහන්සේගෙන් විමසා සිටිමි. ගෞරවනීය කල්යාණ මිත්‍රාණන් වහන්සේ මම ඔබ වහන්සේගේ දෙපා නමදී ඉල්ලා සිටින්නේ මා යන ගමනට නිවැරදි මාර්ගය පෙන්වා වදාන්න මෙන් ගෞරවණීය ඉල්ලා සිටිමි. කන්නාබර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මේ භවයේදීම සියලු ක්ලේශ ධර්මයන් බිඳ දමා නිවන් සොයම අත් වේවා. වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ පාර ඉස්සරහට යනවා. ඒ මොකද ආනපානෙ වැඩි වෙලා ඉන්න පුළුවන්. ආනපානෙ පෙරලිය පරිවර්තනයක් පේනවා. නමුත් ඒතිෙද්දිත් සැකයක් තියෙනවා. මම මේ හම්බෙච්ච සමාධිය ධානය කරන්න ඕනද මං ඉස්සරහට යන්න ඕනද කියලා මේවට තමයි කෙලස් කියන්නේ. ඉතින් ඒ නිසා මේ පිරිසුදු කරගත්ත දෙයට කෙලස් දාන්න එපා. පෑදිදියට බොරදියෙක් වෙන්න එපා. මේ මේ අවුල් පාස නැති ජල ප්‍රවාහය අවුල් කරන්න එපා. මෙව නෙවෙයි ඥානය කියන්නේ මෙව නෙවෙයි විමසුන් නොන කියන්නේ මෙව කෙලෙස්. ඒ නිසා මේ හදාගත්ත පාර මේ ව්‍යාකූල නැති ප්‍රවාහයේ එහෙම ව්‍යාකූල නැතුව යන්න දෙන්න. මේ පෑදිදියට බොරදිය දාන්න එපා. සැක කියලා කියන්නේ නීවරණයක්. මේ නීවරණ නැති වෙන්න හදනකොට ආයෙ සැකයක් දා ගන්නවා. මම ධානා වශී කරන්න ඕනද? මම මේ යන පාර හරිද කියලා. ඉතින් මේක තමයි මේ අපි ඥානමුවාවෙන් මේ සැකයක් ගෙට ගෙවද්ද ගන්න. ඉතින් ඒක හරි අමාරුයි මොකද එක්කෙනෙක් හිතලා කරන දෙයක්වත් ආසාවෙන් කරන දෙයක්වත් නෙවෙයි. මොකද ඒක නිසා තිබුණු පාර දිගේම තව පදම් වෙනකන් තව ಪರಿචිත වෙනකන් අත්දැකීමට ලක් වෙනකන් යන්නේ නැතුව මේ ਬਾගෙට තැම්පිච්ච අල කණ්ඩ හදනවා වගේ මෙතෙන්දි විනිශ්චය කරන්න ඕන ගමන් නැහැ. මේ ගියේ පාර Tamanට විශ්වාසයි නම් සතියෙදි ගියේ යන්නේ කියලා. තව චිත්තක්ෂණ කීපයක් ඉස්සරහට මේ තැකමුසු කරන්නේ නැතුව යන්න පුළුවන්ද කියලා බලන්න. ඒකට අදිමොක්ඛ චෛතසිකය කියලා කියනවා. තමන්ම ලබාගත් දේ පිළිබඳ මුදිතාවක් ඇති කරගන්න. ඒක ද්වේෂ කරන්නත් එපා, සැක කරන්නත් එපා. මේක ඕනකට වැඩිය සංකර කරන්න යන්නත් එපා. එව්වට කෙලස් කියලා කියනවා. ඉතින් වැඩි පරිස්සම් වෙන්න ඕනේ භාවනා ඉදිරියට යනකොට මේ උපයාගත්ත දේ හලා ගන්න නැතුව සංකර කරන්න නැතුව යන්න නම් ආපු පාර අදාහ ගන්න දිගටම ඉදිරියට අනේක තමයි කරන්න තියෙන්නේ. හොඳයි අපි පැය භාගයක් අරගෙන තිනවා මේ ලිඛිත ප්‍රශ්න සඳහා කාටරි අවශ්‍ය නම් ඊටු ටික ඊටු කාලය අපිට යොදන්න පුළුවන් මේ ධර්ම සාකච්ඡාවේ පැවැත්ම සඳහා. ප්‍රශ්නයක් නම් දැන් අපිට භාවනාවකදී භාෂේ දේශනා කරනවා මම හිතන්නේ දන්නේ නැති දාන්නේ මෝඩකමට. මේක මේ ඒ අංග අංග කියලා කියන ප්‍රයම්ද මේ මේ වගේ අනුලක්ෂණ ලක්ෂණ හැම දෙයක්ම දිගින් දිගටම බලන්නට කියලා. හැබැයි මේ සූත්‍ර දේශනාවක තියෙනවානේ චක්කුණා රූපන් දිස්වාන නිමිත්තක් ගහය හෝති. එතකොට මෙතනදී අපිට කියන්නේ ගන්න එපා කියලා නේද? එතනදී ඒක මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. නානත් ප්‍රකාර දේවල් වල ගන්න එපා. විවිධ පැත්තෙන් එනව ගන්න නැතුව ඉන්න නම් තමන් givisගත් එකේ පුළුවන් තරම් තොරතුරු ගන්න ඕනේ. තොරතුරු ගන්න ගන්න බාහිර දේවල් වල තොරතුරු ගැනීම සඳහා හිත කාමච්ඡන්දේ දුවන අදහස අඩු කරගන්න. ඒ නිසා අපි මධ්‍යස්ථ අරමුණක් යෝජනා කරගන්නවා, givis ගන්නවා. ඒකේ පුළුවන් තරම් තොරතුරු බැලීම නිසා, තොරතුරු බැලීම හරහා, තොරතුරු බැලීම දඩමීමා කරගෙන ද්වේෂයට එන්න දෙන්නේ නැහැ, රාගයට එන්න දෙන්නේ නැහැ, මෝහයට එන්න දෙන්නේ නැහැ. එතකොට ඇහෙන රූප බලන්න වෙලාවක් නැහැ. බැලුවත් විස්තර හොයන්න වෙලාවක් නැහැ. කණෙන් ශබ්ද අහන්න වෙලාවක් නැහැ. මොකද අපි එක අරමුණක් givisගෙන ඉවරයි. ඒ අරමුණ givisගත්තට පස්සේ තව දුරටත් අනික් අරමුණ වල විස්තර හොයන්න වෙලාවකුත් නැහැ. හෙව්ව ගමන් මේ givisagatta අරමුණට නිඳා කරා වෙනවා. givisagatta අරමුණට අනදර කරා වෙනවා. අද දවසේ තිබුණ මේ අහලා තියෙන හැම ප්‍රශ්නකින්ම කරලා තියෙන්නේ මූල කර්මස්ථානට නිඳා කරලා. මූල කර්මස්ථානයට අනදර කරලා ඉතින් ඒකට අහල පහර තියෙන කොයි එකෙමුත් එයාවට ආතුර කරනවා. හැමදේම ඇවිල්ලා පහර දෙනවා. නිසා මූල කර්මත්තන හයියෙන් බදාගෙන මූල කර්මත්තානේ හැකිතාක් විස්තර බලනවා නම් ওই බාහිරින් එන අරමුණු වලින් තියෙන නපුර එන්න එන්න අඩු වෙනවා. එහෙම නැත්තම් වෙන්නේ දකින දකින දේ විස්තර හොය හොයා ඊට නන්නත්තර යුනිට් කාමච්ඡන්දේ කියලා අපි givisගත්ත මධ්‍යස්ථ අරමුණේ විස්තර හිවීම හරහා ඒ নানা ආකාර අරමුණේ ඇතුළට පැමිණීම වැළැක්වීම තමයි බුදුරජාණන්සේගේ උපක්‍රමය. ඉතින් අපේ හිත විරුද්ධයි ඒකට. අපේ විතර ඕනේ විවිධ අරමුණු දිගේ කල්පනා කර කර ඉන්න අර givisගත්ත අරමුණේ නැත්තම් කර්මස්ථානයේ කරගත්ත මූල කර්මස්ථානයේ කරගත්ත අරමුණේ විස්තර අර ව්‍යංජන බලන වෙනුවට নানা ආකාර දේවල් වල බලන එක තමයි කාමච්ඡන්දේ කියන්නේ. ඒක මනාපෙන් කරන්න බෑ. නැවත නැවතත් බලන්න ඕනේ. නීරස වුණත්, ඒකාකාරී වුණත්, මධ්‍ය උදාසීන වුණත් වැඩියෙන් මූල කර්මස්ථානයේ ව්‍යංජන අනු ව්‍යංජන බැලුවොත් নানা ප්‍රකාර අරමුණු දිගේ හිත යමින් ව්‍යංජන අනු ව්‍යංජන බැලිලා නතර කරන්න පුළුවන්. එකක් බලනවා කියන්නේ අනිකව ප්‍රතික්ෂේප කිරීම කියන මූල ධර්මයක් මෙතන වැඩ කරන්නේ. එකක් තෝරනවා කියන කියන්නේ ලක්ෂයක් ප්‍රතික්ෂේප කරනවා. අපි තෝරන්නේ උදාසීන අරමුණ. එතකොට අපි ප්‍රතික්ෂේප කරන්නේ කාමයේ සහ ද්වේෂයේ සහිත අරමුණු. ඉතින් එතකොට කාමයේ සහ ද්වේෂ අරමුණට ඇවිල්ලා වහයලා ගන්න බෑ. මොකද අපේ හිත අර උදාසීන අරමුණෙන් පිරීලා තියෙන්නේ. ඒක වැඩියෙන් පිරිච්ච වෙලාවට වැඩියෙන් හිත නික්ලේශී වෙනවා. වැඩියෙන් හිත ප්‍රතිපදාට ගරු වෙනවා. නමුත් හිත කියනවා මේක හරි කම්මැලි කියලා. හරි නීරසයි කියලා, හරි උදාසීනයි කියලා ඒ වෙනුවට අර කාමයට සහ ද්වේෂයට පයින්. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ පිළි අරගෙන දීපු උත්තරයක් මේකේ තියෙන්නේ. මේ මෙහෙම උත්තරේ දුන්නාට පස්සේ මොකද්ද ඔය ප්‍රශ්නේ කොහොමද වර්ණගන්නේ? ඒ කියන්නේ අපි හන්ද දැන් භාවනාවේදී ඉන්නකොට අපිට ඒ ලැබෙන අරමුණක් ඔස්සේ අපි හිත යොමු කරනවා. ඒ ව්‍යංජන අනුව්‍යංජන බලනවා. නමුත් අර චක්කුණා රූපන් දිස්වා සෝතේන සද්දන් සුත්වා කියන තැනදී අපි හඳ අපි අරමුණක් ඇතුව සචේතනිකව යම් අරමුණක් ඔස්සේ සිත පීඩවනා හින්දා මේ අනුයන්චන ගන්නවා කියන තැනින්ද අපි කෙලෙස් ඇති වෙන අපයන්. දැන් මේකේ සාමාන්‍යයෙන් අපිට මම මේ උත්තරේ දීපු ගමන් ඔක්කොටම තේරෙයි. gedara ගෑණි ඉඳදී පිට ගෑණියගේ විතර බලන්න ගියාම කසාදෙට මොකද වෙන්නේ? ඇයි එහෙනම් ගෑණි බැන්දේ? ඒක තේරෙන්නේ නැහැ. ඔන්න ඕවා කිව්වම ටක් ගාලා තේරෙන්නේ. මේ නොකිය ඉන්නයි මම මේ වටෙන් වටෙන් කිව්වේ. ඒක කියනකම් බෑ. ගෑණියක් ගන්න ඉස්සලා කේන්දරෙත් බලපං. පොරොන්දන් 16ම බලපං. බැලලා ගත්තට පස්සේ ඉතින් ආයේ අනින් ගෑණික විතර බලන්න යන්න එපා. ඉතින් ඒකෙදි දීගේ කැඩෙනවා. ඒ gedara ගෑණි කරන අනදරයක්. ඉතින් ඒ නිසා හොඳට බලන්න වාඩි වෙලා ආනාපානෙද්ද gedara ගෑණි කියලා. ඒක නෙවෙයි නම් හිත නන්නත්තරයි. ඌ දාම දෙල්ලක්කාරේ බැඳපු නැති එකේ විශ්වාස කරන්න එපා. ඊට පස්සේ බැඳලා පස්සේ කමට අහනකට මුල කරතස ගත්තට පස්සේ තවත් එක එකනාගේ දිගපල්ල බලන්න ගියාම මොකද වෙන්නේ? ඉතින් බුදුහාම කියනවා ඔබ බැඳපු ගෑණි ඉඳද්දි අල්ලපු ගෙදර බලන්න එපා. ඒතකොට කියනවා ගෙදර ගෑණි කිකෙත් බලන්න එපාද කියලා. ගෙදර ගෑණි හොඳට බලපන්. ඔක්කොම බලව ඒතකොට පිට ගෑනු ගැන බලන්න වෙලාවක් නැහැ. ගෙදර ගෑනේ බොහොම ආදරේ කරයි. යනකොට උණු නිතේ කෝප්පයක් ගෙනත් දෙයි. ඔක්කොම කරයි. ඉතින් ඕක තේරෙන්නේ මේ මේ දේ තේරෙන්නේ තේරුණත් බෑ. තේරුණත් කරන්න බෑ. අපේ හිතේ තරම කුපාඩි. අපේ හිතේ තරම නන්නත්තරයි. අපේ හිතේ තරම්ම කඩප්පුලි. අපේ හිතේ තරම්ම මේ තැන් තැන් වල දුවවිදිනවා. ඉතින් මේක අපි පොදුවේ පිළිගන්නවා මිසක මේක මගේ දෝෂයක් නෙවෙයිනේ. මේක හැම කෙනාගේම හැටි. අයි මෙච්චර ලස්සන ඍජු ක්‍රමයක් බුදුහාමුදුර දීලා තියෙද්දී ඇයි Tamange මූල කර්මස්ථානේ ඇයි Tamange ප්‍රධාන අරමුණේ විස්තර ඩිංගිත්තක්වත් මතක් කරන්නේ නැති. ඒ තරම්ම ද්වේෂයි. ඒ තරම්ම ආනාපානට ද්වේෂ කරනවා. ඒ තරම්ම වර්තමාන මොහොත ද්වේෂ කරනවා. මේ ලියුම් ඔක්කොම කියවලා බලන්න එකම ද්වේෂය තියෙනවා. පිටින් එන මොන කුණු හරපයක් හරි කමන්නේ කතා කරනවා ආනාපානය ගැන වචනයක් කියන්නේ මේකයි මේ හැංගිච්ච කෙලෙසේ මේකයි ෂටගතිය අපේ හිත මේකයි මා ඒ නිසා කොලයක් කරන පුළුවන් තරම් විස්තර ලියන්න ආශ්වාස කරනවා මේ මේ ටික පේනවා ප්‍රශ්වාස කරනවා මේ ටික දවස් දෙකයි භාවනා කරන්න දැන් තුන් දවසක් මම මේකම කියනවා එක්කෙනෙකුට බැරි වුණානේ තාම හෙට හෙට බැලුවත් ඔච්චරයි. ඒක මේ කාගවත් දෝෂයක් නෙමෙයි. මේ හිතේ තියෙන නොකන බනා දහවතුරා පට්ට බඳුරු කඩප්පුලි කුපාඩි ගතිය. ඉතින් මොකද කරන්නේ? ඔකට තමයි කාමච්ඡන්දේ කියන්නේ. ඉතින් මේකට විරුද්ධව අපි හටන් කරන්නේ කොහොමද? මේකට තියලා තියෙන සටන් උපක්‍රම දන්නේ නැතු. මේ තියලා තියෙන ආයුධ උපකරණ උපකරණ අඳුරන්නේ නැතුව මොනවා කතා කරත් වැඩක් නැහැ. එක්කෙනෙක් බලන්න වාඩි වෙලා ආස්වාස කරනවාදී ආස්වාසය දිහා බලලා මොනවද අල්ලා ගන්න පුළුවන් ලකුණු. ප්‍රස්වාසය දිහා බලලා ප්‍රස්වාසයේ ලකුණු. මේ තොරතුරු ලියන්න බලන half sheet භාගයක් විතර නැත්නම් A4 paper භාගයක් විතර. ඉවරයි. භාවනා ඉවරයි. ඒක කරන්න බැරි ගතිය බලන කොච්චර පැකිලෙනවද කොච්චර හිත වටෙන් පනින්න හදනවද මේ කාරණාවට හිත නොයවා. ඒ තාකල් කාමචන්දය වැඩ කරන්නේ. নানা ආකාර අරමුණු વિશે පනිනවා. අර givisගත් අරමුණ යොදාගත් අරමුණ පන්නලා. ඒට ඊටත් කලින් කියනවනම් මේ මූලික අරමුණ තමන්ගේ මොකද්ද කියලාව සමහරු තාම තේරුම් අරගෙනවත් නැහැ. ඉඳගත්තාම ස්වභාවයෙන් එන්නේ මොකද්ද කියන එකවත් අවුරුද්ද දන්නේ නැහැ. ඉතින් එතකොට මොකේට බලන්න ඕනද කියන සැකයේ විසඳෙන්නේ නැහැ. ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් ඒක මතු කරන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. මං අහන එකම ප්‍රශ්නයකටත් උත්තර දෙන්නේ නැහැ. ඉතින් එතකොට ගොළුෙක් දැකපු හීනයක් වගේ. ඉතින් ගොළුව මොනවද කියනවා මට තේරෙන්නේ නැහැ. ඉතින් මං කියනවා කරුණාකරලා මේ මේ තොරතුරු දෙන්න එක්කෝ බලන නැහැ නැත්නම් ඒක නැත්නම් මේ මට ඉඳගත්තාම වැඩියෙන්ම ප්‍රකට වෙලා තියෙන මේ මම දැන් මෙතන ඉන්නවයි කියන එකද නැත්නම් ආනාපානේද කියන එකවත් විසඳ වෙලා නැහැ ඒක වෙන්න පුළුවන්. ඒක පිළිබඳ කිසිම තකපුව දාන්න එපා. නමුත් අපේ සාමූහික ප්‍රයත්න එහෙම බොරුවට රජ කරන්න දෙන්න එපා. අපි පොදු සටනක් කරමු. මේ පේන දේ, දකින්න දේ ඒ විදිහෙන් විතර කරන්න. ඒක තමයි සතිය කියලා කියන්නේ. දැයි අපිට එහෙමනම් පැයකුත් විනාඩි 20ක් විතර කාලයක් තියෙන සක්මන් භාවනාව සඳහා වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා. අපි නැවත තුනට රැස් වෙනවා සාමූහික පරියන්ක භාවනාවක් සඳහා. ශිරු දිනාටම තෙරුවන් සරණයි.